තව ප්‍රශ්න තියෙනවද? බුදුම මහත්මයා හඳුරුනේ ප්‍රශ්නයක් අහලා තිනවා රාගසිත යනු කුමක්ද කියලා. රාගසිත කියලා කියන්නේ ලෝභ මූලික සිත. ඒ ලෝභ මූලික සිත එක් එක් තැන්වල එක එක ස්වરૂපයෙන් ඇති වෙනවා. ලෝභය, කාමය, රාගය, එතකොට තෘෂ්ණාව, ආසාව, ආදරය, සෙනෙහස ඔහොම විවිධ ස්වභාවයන්. එතකොට දැන් ආදරය සෙනෙහස වගේ කියනකොට අපිට ද්‍රව්‍යයකට නෙමෙයිනේ ඒක යම්කිසි ජීවි පුද්ගල ස්වභාවයකට තමයි ආදරය සෙනෙහස. අන්න වගේ රාගය කියන එක ඇති වෙන්නේ අර ද්‍රව්‍යයකට වඩා පුද්ගලයන් සම්බන්ධව තමයි රාගය ඇති වෙන්නේ. හැබැයි එහෙම මේක වෙන් කරන්න බෑ. කොහොම හරි අර ඉන්ද්‍රියන් පිනවන ස්වභාවයත් එක්කලා බද්ධ වෙන ඇලෙන ගතිය තමයි රාගයේ තියෙන්නේ. ඒක ලෝභ මූලික සිතක්. බොහොම පිං ස්වාමීන් වහන්සේ අවසරයි.